දන්නේ ජාතික ආණ්ඩුවක් ගැන මම දැන් දකිනවා ශ්‍රී ලංකා ආණ්ඩුවක් පක්ෂයා එක්සත් ජාතික පක්ෂයේ ඒකාබද්ධ ආණ්ඩුවක් ඇතිවීම ජාතික ආණ්ඩුවක් කියන එකේ තේරුම අපදාවක් අවස්ථාවක රටක සියලුම පක්ෂ වලින් සමන්විත වූ ආණ්ඩුවක් හැදීම මම ඒකයි කිව්වේ ඒකාබද්ධ ආණ්ඩුවක් මේක සභාගයකටත් වඩා ඒකාබද්ධයි මොකද මේකේ ඉන්න ජනාධිපති ශ්‍රී ලංකා දැන් සභාපතිවරේ අගමැති UNP ඉතින් ඒකාබද්ධ ශ්‍රී ලංකා UNP ආණ්ඩුවක් ඒක ඒකේ එකම අර්ථය ඒකාබද්ධ ආණ්ඩුවට පක්ෂය විපක්ෂ විපක්ෂයේ ඉන්න බෑ. ඒගොල්ලන් විපක්ෂයේ කිව්වට එම කියාගත්තා විපක්ෂය කියන්නේ මේ කවදාහනුවට විරුද්ධයි.